ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් විශාවෙන්දත් අපේ දුරස්ත භාවනාවේ ධර්මදේශන අවස්ථාවට පත්‍රලා ඉන්නවා එන්දෑවේ මේ වෙලාවෙන් හතරමාරයි සීලම දෙනාය සඳහා tempත් වෙමු tempත් කරා සාදුකාරය පාත්තු සාදු සාදු සාදු භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්ති භික්ඛවේ ඒකේ සමනක් ප්‍රාක්මනා පුබ්බන්ත කප්පිකා පුබ්බන්තානුදිච්චිනෝ පුබ්බන්ත ආරබ්බං අනේක විಹಿತං අදිමුත්‍ති පදානි අදි අභිවදಂತಿ තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වඥාන්සේගේ බොහොම තේදවත් ප්‍රකාශයක් තමයි නැත්තම් ශ්‍රීමුක පාඨයක් තමයි අදත් අපි මේ පංචත්‍ය සූත්‍රේ උද්දෘත කරගත්තේ එහෙම නැත්තම් උපුටා දක්වන ලද්දේ දවසේ මාතුකා සපය ගන්න. ඉතින් මේක තමයි අපි ඊයේ මේ විචරම ගත්තේ මේ ලෝකයේ තියෙන කාම ප්‍රශ්න වලින් එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන නීවරණ ප්‍රශ්න වලින් නැත්නම් කාම සංඥාවෙන් වෙන් වෙලා කවුරු හරි රූපයකට සමවැදිලා නැත්නම් කාම ලෝකයේ ගිවන් කළ රූප ලෝකෙට ගියාට පස්සේ එවැනි ඇත්තන්ට හිතේ පහළ වෙන යම් යම් පරිකල්පනා සංකල්පනා තමයි මේ සර්වචනහසියේ විස්තර කරන්නේ ඒ නිසා ඒවා අදාළ වෙන්නේ මේ මට්ටමට ගිය ඇත්තක්. ඒ නිසා ඒවා බොහෝ විට ඒකාම ලෝකේ ප්‍රශ්න විසඳයන්ට අදාළ නැහැ. එහෙම නැත්නම් කාම සංඥාවේ කියන්නේ නීවරණ වල ගිලීගෙන ගත කර නැත්නම් මේක අදාළ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් භාවනා කරන රූප කර්මස්ථානීය මොකද්ද කොහොමද ඒකේ මුලැමැදාය කොහොමද කියලා වගේ දන්නේ නැති වෙලාවල් වලදී මේ ප්‍රශ්නේ අපිට අදාළ වෙන්නේ නමුත් සමහර වෙලාවක කාමයට ගිවන් කරලා කාම සංඥාවත් ගන්න කරලා රූපයට සමවැදලා රූපේ රූප සංඥා අතරමැද ඉන්නකොට හිත අර වර්තමානයේ මුදුවට নিমগ্ন වෙලා සතිය තහවුරු වෙලා ඉන්න වෙලාවක සමහර වෙලාවට අතීතයට හිත යනවා. ඒකට කියනවා සම්මස්සන ඥාන කියලා. සමහරකට අනාගතෙට යනවා. ඒක අර හිතේ විස්්‍රාම වෙනකොට ස්වභාවයක්. හොඳ දෙයක් නෙවෙයි. හැබැයි අර විස්්‍රාම වෙච්ච දකුණ. කියන වර්තමානයේ හොඳට පටල වෙලා පදන් වුණාට පස්සේ අට වටපිට බලන ගතියක් තියෙනවා. ඊව තමයි ওই පරිණාම කියලා කියන්නේ. ඉතින් එහෙම වෙනකොට අපි මෙතුවක්කල් කතා කරේ ආපස්සට බලන කෙනා මරණින් මත්ති මොන ආකාරයක් මේකේ ඇයිද වර්තමානයේ ඉන්නකොට හොඳට පටල වෙනකොට වෙන දෙයක්. ඒකෙත් අවස්ථා පහක් හයක් අපි විස්තර කරා. දැන් මේ යන්න හදන්නේ පෙරට ගියොත් එහෙම නැත්නම් හටගැන්ම පැත්තට පූර්වංගයේ පැත්තට එහෙම නැත්නම් සමුදේ පැත්ත කියලා මේකට කියනවා. ඒ සමුදේ පැත්තට යනකොට එයාට යම් යම් කල්පනා පහළ වෙනවා. අයෝ මේ කාම සංකල්පනාවත්, කාම සංඥා සංකල්පනාවක්වත්, රූප සම්බන්ධ සංකල්පනා නෙවෙයි. මේ හිතට පහළ වෙන්න පුළුවන් ආයම විවේක වෙච්ච මනසකට පහළ වෙන්න පුළුවන් විකාර අදහස් ටිකක්. ඒකට විකාර අදහස් තමයි කියන්නේ. ඉතින් ඒක බුදුජාණන් වහන්සේ මිච්ඡාදිත්‍ය වශයෙන් සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒවුවත් අසීමිත ප්‍රදේශයක් නැහැ. යම් යම් විදිවලට තමයි අපේ මනස කල්පනා කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේට ඒව 62යි තියෙන්නේ කියලා කියන්න පුළුවන් උනේ. ඉතින් හිතෙන්න පුළුවන් ඒ වගේ බණ භාවනා කළ විවේකීච්ච මනසකට එන ප්‍රශ්නවල හෝ සංකල්පවල හෝ දෘෂ්ටිවල හෝ කෙලවරක් නැහැ කියන්නේ. නෑ එහෙම ගන්නෑ. මනුස්ස මනස යන්නේ යම් එක එක වීගයක් තියේ. එක රේල් පීඩක් තියේ. ඉතින් බුදුරජාණන්සේ අප වෙනුවෙන් ඒ ඒ ගමන පරීක්ෂා කරා. ඒ ගමන ඒ යන්න පුළුවන් පැති අපි වෙනුවෙන් ගවේෂණය කරා. ගවේෂණ කළා කියන මෙතෙන් ගියාට පස්සේ මෙන්න මේ වගේ අතීතය පිළිබඳ අදහස් එන්න පුළුවන් අනාගතය පිළිබඳ අදහස් වෙන කවුරු මොන තාලෙන් මේක ඉදිරිපත් කරත් ඔය බෞද්ධයන් වශයෙන් අපි පිළිගන්න මේ බුදුහාමුදුරුවෝ කියපදේ තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි මේ ඊයේ පටන් ගත්ත කතාව අනාග අතීතය පිළිබඳව නැත්නම් ආ සමුදේ පිළිබඳ කතාව වෙන්න පුළුවන් හිතෙන්න පුළුවන් ආකාර ටික බුදුරජාණන්සේ පරිච්ඡේදයේ සඳහන් කරලා තියෙනවා. ඒ සමාරු කියනවා මේ අතීතයේ මෙහි වෙච්ච දේ ඒකාන්තෙම දිගට තියෙන ලෝකෙක විනාශ නොවන ඒකාන්ත වූ ලෝකෙක ඒකාන්ත වූ ආත්මික ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ අපි ඉන්න ලෝකයක් නිට්යයි සුඛයි සුබයි ඒකේ පහළ වෙන ආත්මත් මේ වගේ ඒකේ ප්‍රතිඵලයක් තමයි මම මේ ලෝකෙට ආපු හැටි. නැත්නම් ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ හුස්ම පටන් ගන්න හැටි. ඒක ප්‍රතිඵලයක් තමයි රාගේ පටන් ගන්න හැටි. ඒක ප්‍රතිඵලයක් තමයි මෝහේ පටන් ගන්න හැටි කියලා ඒ ආනපානෙ වගේ කියන කායික ක්‍රියාවලියක් හෝ එතන මනසට එන හැම ක්‍රියාවලියක්ම ඒකාන්ත වූ සස්වත දෙයක්. ඒ කියන්නේ සදාකාලික දෙයක්. විනාශ කරන්න බෑ. කියලා අපිට කල්පනා පහනවා. ඒ කියන්නේ ඒකට ඒකට බහ පුදුම බලයක් දෙනවා ඒකෙන්. මේ හිතට එන හිතවිලි, හිතට එන සංකල්පන වඩන්න බෑ. ඒවා මේ ඒකාන්තම අනා මේ සදාකාලික ලෝකයක් මෙතන තියෙනවා සදාකාලික ආත්මයක් තියෙනවා කියලා. ඉතින් ඒකට අපි බෞද්ධයන් වශයෙන් නැත්නම් බුදු ජානනාසී කියන්නේ අහලා ශාස්ත්‍රවාදී කියලා කියනවා. ශාස්ත්‍රත දෘෂ්ටිය කියලා ඒක මේ සංස්කෘත භාෂාවේ කියනවා. ඒ ශාස්ත්‍රවාදයේ තියෙන වගේම ඒ කල්පනා කරනවා ඉතින් එහෙම එක්කුත් නැහැ. ඒක අසස්සත දන්නේ කියලා. ඒකාන්තේ නියත ලෝකෙකුත් නැහැ. එහෙම නියත ආත්මිකුත් නැහැ. නිකන් ඔය එහෙම චාරයක් නැහැ. උච්ඡේදවාදයක් තියෙන එකේ නියත දේ විනාශිකුත් තියෙනවා. කියලා අර මේ ශාස්ත්‍රතවාදයේ අදාහගෙන ඉන්න හිතටම වෙලාවකට හිතනවා ඒ කිව්වට එහෙම දෙයක් නැහැ මේකේ තියෙන්නේ එතනතර බිඳි බිඳි යන දෙයක් කැඩි කැඩි යන දෙයක් කියලා ඔය බිඳි බිඳි යෑම උච්ඡේදවාදය කියන එකට භංගුර භාවයේ ක්ෂය වීම, වැය වීම කියලා දකිනවා. ඉතින් මේ සමහර විටක එහෙම ශස්ත්‍රවාදයේ බාරගත්ත කට්ටිය සමිති පිටවගෙන අපි ශස්ත්‍රවාදී කියාගෙන නිකායවල හදාන ආගම් හදාන එහෙමත් තියෙනවා. ඒගොල්ලෝ ඒ අයට ගහන උච්ඡේදවාදී සමිති සමාගමක් තියෙනවා. නමුත් එක හිතේම එක පුද්ගලයාටම මේ දෙකම මේ භාවනා පදනමේ පහළ වෙන්න පුළුවන්. ඒ පහළ වෙනකොට අපි මැක්‍රෝ ලෙවල් එක නැත්නම් ලෝකයේ වශයෙන් දකින්නේ මේ නිත්‍යවාදී ඉන්න බමුණ කොටසක් ඉන්නවනේ. ඒ ඇත්ත ඇත්ත. මාත් ඒගොල්ලෝගේ තමයි. මම මේ ලෝකේ නිත්‍යයි සදාකාලිකයි ආත්මය නිත්‍යයි සදාකාලිකයි කියනවා. ඊට පස්සේ ආයෙසරයක් හිතෙනවා නෑ නෑ ඒක වෙන්න බෑ. ඕකට විරුද්ධව ඉන්නව කණ්ඩායමක්. මේ ලෝකෙත් නිත්‍ය නෑ, ආත්මෙත් නිත්‍ය නෑ. මගේ අදහස ඒක වගේ කියලා. ඉතින් මේ එක පුද්ගලයා තුළම ඒ බාහිරේ තියෙන සමිති දෙකක සමාජිකත්වයේ ගන්න හිතන වෙලාවල් එනවා. පෙරලියක් වෙන්න පුළුවන්. තව සමහරක් ඉන්නවා ඒ නිසා අතරමැදට වෙලා ආත්මයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒකාන්තත් නැහැ ඒකාන්ත නැත්තෙත් නැහැ. සස්සතත් නැහැ අසස්සතත් නැහැ. කියලා ඒ දෘෂ්ටි පිළිබඳව මැද තනක් ගන්නවා. ඉතින් මේ විදිහට සස්සතවාදී පිළිගනව ආත්මය සහ ලෝකය පිළිබඳව මාත තුනක් අර භාවනා කරන මනසට එන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම කියනවා මේ මනසේ සතිය කඩන නන්නත්තර කරන සතිය මේ හොතෝද මඩේ දාන අදහස් නරකයි. ඇත්තටම නරකයි. නමුත් එන්නේ නැහැ කාම ලෝකයට මෙවුවා. එන්නේ නැහැ සිල් නැති අයට මෙවුවා. එන්නේ නැහැ සමාධිය නැති අයට මෙවුවා. ඒක සමාධිය තියෙන හැට හැමන රම්බුකාර පිස්සුවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා කවුරු හරි දැනගන්න ඕනේ මේ භාවනා කරන්න යනවා නම් අපි ලෝකේ මේ සාමාන්‍යයෙන් තියෙනවා කාම ලෝකේ කාම සංඥා සම්බන්ධ ලෝකේ රූප ලෝකේ තියෙන ප්‍රශ්න අපිට අයින් වුණාට වෙනමම ප්‍රශ්න වර්ගයක් අපිට එනවා මෙතෙක් අහුවෙච්ච නැති භාවනා කරන අයට විතරක් හම්බෙච්ච මෙන්ටිකන්ස් වල විතරක් ඒ කියන්නේ භාවනා පිස්සෝ කියලා කියන්නේ අන්න ඒ කට්ටියට හම්බෙන ප්‍රශ්න වර්ගයක් තියෙනවා ඉතින් මේ ප්‍රශ්න වලට බය නම් යන්න එපා ඌ අපිට තේරෙන්නේ නැහැ ගැඹුරු තේරෙන්නේ නැහැ අපිට සාමාන්‍ය දෙකේ පන්ති වැඩක් කරන්න හිතුවත් ඇති කියනවනම් මේකට අඩිය තියන්න එපා. ඒකට යන්න ඉස්සෙල්ලා බුදුජානනාංශ මේ කියලා තියෙන මේ පොත කියවන්න බෑ ඔක සුද්ධ ලියවිලා කාටවත් අයිති නෑ මේ ඕන කෙනෙකුට මේ පොත කියවන්න පුළුවන්. භාවනා කරන්න යනකොට මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ සස්සත දිට්ඨිය පුබ්බන්තවාදී වෙලා තියෙනවා. අසස්සත දිට්ඨිය පුබ්බන්තවාදී වෙලා තියෙනවා. සස්සත අසස්සත දෙකම තියෙන පුබ්බා පූර්වාන්තවාදයක් හිතට එනවා. ඒ නිසා අපිට එන වල්බూరు අදහස් වල්බూరు නෑ. ආරයක් තියෙනවා රටාවක් තියෙනවා. ඒ ඒ රටාවල් ටික තමයි බුදුහාමුදුරු උගන්වන්නේ. ඒකෙන් තියෙනවා මේ ලෝකයයි ආත්මයයි අන්තවාදීද. අන්තයක් තියනවාද මේ ලෝකෙ ඇවිදලා ඇවිදලා කෙලවරක් හොයන්න පුළුවන්. නැත්තම් ලෝක ධාතුන්ගේ කෙලවරක් තියෙනවා. නැත්නම් මේ මමයා කියන හෝ නැත්නම් පරමාත්මය කියන කියන ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ මේ සීමා වෙච්ච එකක්ද ඒක. වැටකොටු බැමිය ඇති සීමා වෙච්ච එකක්ද නැත්නම් එහෙම එයා සීමිතයි. එයාට රූප හැඩයක් තියෙනවා. වේදනා හැඩයක් තියෙනවා. සටහනක් තියෙනවා. ආකාරයක් තියෙනවා කියලා ඒ પરමාත්මය හෝ ජීවාත්මයේ සටහන් හොයනවා. ඒ සටහන් එවින රූපේ තමයි අපි සාකච්ඡාවට ගත්තේ රූපේ සටහන් හොයනවා. මේ මෙම කයක් ඇති මෙම රූපයක් ඇති කියන තමයි ජීවිය කියලා කියන්නේ. මාමයා කියලා කියන්නේ. එහෙම එකක් නැහැ අන්තයක් නැහැ හැඩයක් නැහැ සටහනක් නැහැ සංඥාවක් නැහැ කියනවා මේ Hindu ආගමේ මුස්ලිම් ආගමේ ඒ දෙයනාශේ හිතා ගන්න බෑ එයා අනන්තයි ਸਰබලධාරී ਸਰව ව්‍යාපී නමුත් මේ අනිකුත් ඒ ඒබ්‍රහම්ගෙන් පැවතින ජූස් ආගම නැත්නම් යුදෙව් ආගම සාහිත් ක්‍රිස්තියානි ආගමේ ඒ දෙයනාශේ කියලා ඒකට ටිකක් හැඩයක් පෙන්වන ගතියක් තියෙනවා ඒක දෙයනාශේ මිනිස්සුගේ හැඩේ තමයි කියලා ඉතින් මේ විදිහට ඒක අන්තයක් තියනවද නැද්ද? ඒ වගේම මේ ලෝක ධාතු වල අන්තයක් තියනවද නැද්ද? ඉතින් භෞතික විද්‍යාඥයා හැම වෙලාවෙම ලෝකයේ තුම්පලකින් පිටසක් වලට කැමරාවල් හයි කරගෙන ටෙලස්කෝප් හයි කරන බලාගෙන ඉන්නවා කෙලවර හොයන්. දැන් මේ අජිතාවකාශගත කරලා තියෙන මේ ප්‍රධාන ටෙලිවිෂන් මේ මේ දුරේක්ෂේ අනන්ත අප්‍රමාණ චක්‍රවාට පෙන්නනවා. ඉතින් ඒක නම් කරලා සිටියම් කරලා දුර බලනවා බලලා ඒගොල්ල සතහන් කරනවා මේක අනන්ත අන්තයි කියලා. ඒක සීමා කරන්න පුළුවන්. ඇල්ලුවොත් අපිට පෙන්නනවා දෙසැම්බර් ආසේ අහසේ තරු ටික පැප්පෙක්කට ගන්න පුළුවන් සල්ලි වලට. ජනවාරි මාසේ ආසම එමයයි. එක එක කාලවල පෙන්නලා තාරක විද්‍යාව හදනවා. එල කියනවා මෙවුවා නිට්ටයයි ඉඳලා හිටලා ඒක පොඩි පොඩි වුව වෙනවා. ඉතින් හේලිගේ වල්ගතරුව එනවා. අර වෙනවා. එහෙම නැතිවෙනවා මේක නිට්ටයයි. එම අන්තයි. සමහර කෙනා පිස්සු. ඔය පේන ඇහත් පානේ පේන හරි ඔය. අරුවචන්හන්ස වගේ හිත පිරිසුදු කෙරුවා නම් මේ පේන ලෝකවා ධාතු වල කෙලවරක් නැහැ. අනන්තයි. මේ අන්තයි කියන්නේ පිස්සෝ. අන්තයි කියන්නේ පාටු මනසත් යයි කට්ටිය. අනන්තයි මේක. භවනා කරන්න කරන්න අනන්ත වෙනවා කියන්නේ. ඉතින් මේ දෙලුවල ගහගන්නවා. අන්තයි කියන කට්ටිය කියනවා උඹලට පිස්සු පටු මනසකින් කතා කරනවා. අනන්ත කට්ටිය අන්තයි කියනවා. අනන්ත කට්ටිය කියනවා භවනා කරලා මම මේ කියන්නේ. මට හොඳටම වැටේනවා කියලා. තව කට්ටියක් කියනවා අන්තත් නෑ අනන්තත් නෑ කියලා. ඒ දෙක අතරමැද කියලා. ඒත් දැන් අපි මගේ අප්පච්චිගෙන් මට හම්බෙච්ච ඉඩම් ප්‍රමාණය මට මෙච්චරක් අවශ්‍යයි. මට ඒ බැට ගහලා කොටු ගහලා මගේ ඉඩම මට ඕනේ. ඒක අන්තයි. කවුරු හරි කිව්වොත් ඕකේ හිමේ වෙනවා පොඩ්ඩක් හිමේ වෙනවා කම බෑ බෑ බෑ බෑ. ඒක බෑ හරියටම කියන්නේ තාත්තා කොච්චර තිබුණාද මට ගියෙන් පංගුවක් හම්බෙන්නද මට ඒක ඕනේ. ඉතින් අර ඉඩම් අගලට අම්මා අප්පත් මරනවා. මේක ඒකාන්තයෙන්ම උසාවි ගිහිල්ලා ඉර ඇඳලා හරි ගැසලා දෙන්නවා. ඉතින් ඒ වගේ අපි කොච්චරක් මේ වණන් ඉතින් ඔය භාවනා කරලා ඉන අදහස් නෙවෙයි පිස්සු අදහස්. නමුත් මේ අන්තවාදීව කටයුතු කරනවා ඒක අන්තයි. අන්තයක් තියෙනවා. කතාවේ අන්තයක් තියෙනවා. ඉදමත් තියෙනවා සීචීම තියෙනවා. කාර් එක තියෙනවා නම් පොත තියෙනවා. ඉතින් මේ විදිහට මේව සටහන් හදා ගන්නවා ඒවා ඒකට වාල් වීමක් වෙන්නේ. එයා හිතනවා මේ අන්තව ගත්තාම මම ඒක වශී කරගත්තා කියලා. වශී කිරීමක් නෙවෙයි විතර වෙන්නේ මේ බුදුහාමුදුර කියන අන්තවාදයට වැටලා. අනන්තවාදය තමයි ඒකට තියෙන විකල්පේ. ඔය දෙකොල්ල ගහ ගන්නවා. ඉතින් බලන්න ඉන්නකොට පේනවා මේ මහායාන උපමාවකින් කියනවා ගෙම්බියක් වතුර පැටවු දාලා ඉතින් ස්ටුඩියෝ ආවට පස්සේ ස්ටුඩියෝ දකින්නලු වරින් වර ගෙම්බි පේන්න නැතුළු මහ ගෑණි පේන්න නැහැ. ඉතින් ආවට පස්සේ ආනෝ කොහෙද ගියේ කියලා කියනවා මං ගොඩ බිමට ගියයි කියලා. ඉතින් අම්මා උඹ අපේ જાතිය නෙවෙයි දැන් බං අපිට ගොඩ බිමට යන්න බෑනේ. අපි ගොඩ මැරරන්නේ. උඹ යන් ගොඩ බිමක් තියනවා කියලා කියන්නේ බොරුද? මේ අපිට පච කියනවාද? ඉතින් ගිම්බි උත්තර දෙන්න යන්නේ නැතිලු. දීලා වැඩක් නැහනේ. මේ ඉස්ගෙඩියට බෑනේ කොට ජීවත් වෙන්න. ඒක ඉන්නේ බාහිර කර්මල් සහිතව මාළුවෙක් වගේ. ටික කාලයක් ගිහිලා කර්මල් ඇතුළට ඇදගෙන කකුල් දෙකක් ඉදිරියට ඇවිල්ලා වලිගේ කෙටි වුණාට පස්සේ ඔන්න එතකොට නම් ගෙම්බිට කියත හැකි. ගොඩක් ඉන්න පුළුවන්. හැබැයි දැන් බෑ. දැන් ඒ මොකද තාම ඉන්නේ ඉස්ගෙඩිය වයසේ. ඉස්සරහට පුළුවන්. අන්නේ වගේ මේ අනන්තයි කියක දැකපු එක්කනාට අන්තයි කියන එක දැකපු එක්කනාටත් කරුණාකාරණ කියන්නේ ගියාම ඉබ්බටත් වැඩ වෙනවා. ගෙම්බටත් වැඩ වෙනවා. ඒකට අපි උභය ජීවීන් කියලා කියන්නේ. උභය ජීවීන් ජලජත් ඉඳලා තමයි එන්නේ. අපිත් පුංචි කාලේ අම්මගේ බොක්කේ ඉන්නකොට අනිවාර්යව තනිකර ඉස්කෙඩියෙක්ම තමයි. කිසිම වෙනසක් නැහැ. ඔය ඉස්කෙඩියකින් ඇවිල්ලා ගෙම්බෙක් වෙලා ගෙම්බගෙන් ශීරපායි වෙලා තමයි අපි එළියට එන්නේ. ඉතින් ඒ කාලේ අම්මගේ බොක්කේ ඉන්න කාලේ එළියට ගත්තොත් එහෙම මේ කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා බලන්න තින් කියලා වෙනවා. කරන්න බෑ. කියන්නේ ඔහොම ඉන්න බලපන්. දැන් නෑ ඒකත් කූරු ගහලා බලනවා කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා. ඉතින් කූරු ගහන්න ගියාම එළියට එන එක විකෘති වෙනවා. ඒ වෙලාවට ඒක හැදෙන්න යන්න අරින්න ඕනේ. ඒ ජලජ පක්ෂා සතා තමයි පස්සේ පක්ෂී ලක්ෂණක් තියෙනවා. උරග ලක්ෂණක් තියෙනවා. චීරපයි ලක්ෂණක් තියෙනවා. ඉතින් මේ වගේ මේ දකින්න පද්ධතිය සම්පූර්ණ දැන එක ජවනිකාවක් දැක්කොත් එයා ඒකෙන් මතවාද ඇති කරනවා. අන්තදෝ අනන්තදෝ. ඒ වගේම පරිත්තදෝ අපමානදෝ. මේ මේ ලෝකේ කියන එක බොහොම පොඩි දෙයක්. ඒකේ දැනගෙන ඉවර කරන්න පුළුවන්. එතකොට භෞතික විද්‍යාවේ අපි භූගෝල විද්‍යාවේ. ඉතින් ප්‍රක්ෂේපණ ඇදලා පෙන්නනවා මේ ලෝකේ සිටියම රවුම් ඒක කඩදාසි කරගන්නේ කොහොමද? කඩදාසියේ මට්ටම්. ලෝකේ ගන්න බෑනේ. එතකොට විකෘති වෙනවානේ. ඉතින් ඒකට ප්‍රක්ෂේපණ ක්‍රම තියෙනවා. පුදුමාකාර විස්තර සහිතව. ඉතින් ඒක හඳ සැලසුම් කරනවා හඳ පිළිබඳ සිටී මන්දිරවලත් එහෙමයි. දැන් මේ පේන එකකට පේන්නේ ෆ්ලැට් එක තලයකට. ගිහිල්ලා බැලුවොත් ඒකේම නෑ ඒක රැලි ගොඩලි තියෙනවා. එතකොට මේ අඳපු සික්කම හරියන්නේ නෑ. ඒකී වගේ මේ පුංචි දෙයක් දහඳ කියන්නේ. එහෙනම් ඒකත් මහා ලොකු ලෝකයක්ද අප්‍රමාණ. ප්‍රමාණ අප්‍රමාණ. එන පරිත්ත අපමාන ගැන පරිත්ත සුභ අපමාන සුභ ආදී දේව ලෝක තියෙන දිව්‍ය ලෝක මොනවාද බ්‍රහ්ම ලෝක ඒව උවට ওই පිළිගත්ත කට්ටියට හැටි තමයි ඒගොල්ල කියනවා මෙන්න මෙහෙමයි මේකේ හැටි කියලා ඉතින් අන්නේ විදියට විවේක මනසකට ගිහාම ඒ විවේකයේ මම මේ වචන කියන්නේ මේ බෞද්ධය දැනගන්න නිවනට යොමු වෙලා නැත්තම් ඔන්න ඔය කියන රොම්පි ගමන් ඔය වල් ටුවර් ඔය කරත්තියාතු ගමන් පුදුමාකාර ජීවිතන ඔය සියල්ලටම කැමැති වුණොත් නිවනට අකමැති වෙන්න වෙනවා. නිවනට කැමැති වෙනවා නම් ඔව එන බව දැනගෙන යන්න ඒව හරීම සක්‍රීය හරීම විචිත්‍ර හරීම විචිත්‍ර සහිත පොත් ගණන් ලියන්න පුළුවන් දේවල්. ඒ පොත්වලට තමයි ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා දාගෙන මේ කාලේ පුදුම විදිහට යොමු කරනවා. ඉතින් ළමයි ඒවා කියවන ළමයි අර මනෝ විකාරයට යනවා. මේ ලියන මනුස්සයා නම් පුදුමාකාර ජීනියස් වෙන්න ඇති. බලන්නකො මේ අතේ පැනනා වගේ ලියනවානේ. මෙහෙම වෙන්නේ පිස්සු. තනිකර පිස්සු බුදුන් උපන් ලෝකේ. තනිකර පිස්සු මිත්‍යා දෘෂ්ටික ලෝකේ. ඉතින් ආ තමන් ඒක හරහා යනකොට මේ මිත්‍යා දෘෂ්ටි හරහා තමයි යනකොට තීරණ බුදුහාමුදුරෝ පේන්න නැතුණාට පුදුම ගමනක් නේ අපි යන ගහගෙන යන්නේ. ඒක මේ එක රැයින් කරන්න පුළුවන් දෙයක් පතපු හැටියක් වෙන්නේ නැහැ. අපි ළඟ තිබුණේ බහුමත අපි ළඟ තිබිච්ච ඒවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් බුදුරජාණන්සේ හැව හදන්න වගේ ගලවනවා. ඒ ගලවන වෙලාවේ මේක අල්ලන්දෝ මේක අතහරින්දෝ කියලා යෝගාවචරය තේරෙනවා. මොකද අල්ලන්නේ සමාධිය දක්ෂ නිසා. අතහරින්න ඕනේ විපස්සනාව නිසා. සමතේ නැත්තම් ඒව අදාළ නැහැ. මේ පේන්නේ නැහැ. දෙව සමාධියට පේනවා. ඒක ඇල්ලුවොත් විපස්සනා නැති වෙනවා. විපස්සනා කරන්න ගියොත් ලැබු සමාධිය නැති වෙනවා. මේ දෘෂ්ටිත් නැති වෙනවා. ඉතින් මේ දෙක අතර මධ්‍යම ප්‍රතිපදාව පෙන්වන්න තමයි බුදුජානක පෙන්වන්නේ මේ යන ගමනේ වැටට අහුවෙන බොරු වලවල් ටික. එවනත ඒකේ තියෙන මගදී අහුවෙලා තියෙන මරු වලවල් කියලා කියන්නත් පුළුවන්. මේවා මල් පැන්නුම් ඉරි පැන්නුම් වශයෙන් ලෝකේ තියෙන මේ ගැටළු ස්ථාන අහුවෙනකොට මග තියෙන බොරු වලවල් ටික. මේ ඒකත්ව සංජී නානත්ව සංජී කියලා. මේ ඔක්කොම ඒකකයක්ද නැත්නම් මුළු ලෝකය කියන්නේ එකක්. එහෙම නැත්නම් ඒකට බලපාන විචල්්‍ය සාධක ගොඩක් තියනවාද කියලා. ඉතින් උස්කෝලවල උගන්වන්නේ රේඛීය ක්‍රමයට තමයි. මේක නිසා මේක වෙනවා මේක නිසා මේක වෙනවා කියලා එකින් එකට සම්බන්ධතා. නමුත් ලෝකේ වැඩ වෙන්නේ එහෙම නෙවෙයි. ඒක හේතුවක් නිසා ඒක හේතුවක් පහළ වෙන්නේ නැහැ. බොහෝ හේතු නිසා ඒක හේතුවක් පහළ වෙන්නේ නැහැ. එක හේතුව නිසා බොහෝ හේතු ඵල පහළ වෙන්නේත් නැහැ. බොහෝ හේතු නිසා බොහෝ ඵල පහළ වෙනවා. අපිට තේරෙන්නේ ඕකේ තියෙන එක එක සම්බන්ධයක් විතරයි. සමස්තේ පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සයා විවේක මනසට යනකොට ඔය ඒකත්ව සංඥාව නානත්ත් සංඥාව කියලා එකක් ඥා විස්තර කළාගේ নানা ආකාර ක්‍රම තියෙනවා. දැන් අපි ගත්තොත් ඒක විශාල කෘත්‍යයක් වෙලා තියෙනවා මේ සතිය කියන්නේ එකක්ද බොහෝ දෙයක්ද කියලා. සති මාත්‍රේ කියන්නේ එකක්. සතිපට්ඨාන කියන්නේ තවත් එකක්. සති ඉන්ද්‍රිය කියන්නේ තව එකක්. සති බලය කියන්නේ තව එකක්. සති සම්බොජ්ජංගි කියන්නේ තව එකක්. සම්මා සති කියන්නේ තව එකක්. ඉතින් මේ ඔක්කොටම සතිය කියලා කියනකොට අපි දැනගන්න ඕනේ මේ සතිය කියන නමට දැම්මට ඕක මහර එකතු කරලා හදපු පුදියකට දාපනවා. ඒකට අපි කලාප කියන නම පාවිච්චි කරනවා. ඉතින් කෙනෙක් කියනවා ඔබ වහන්සේ ඔය කියන සතිය නේ බුදුහාමුදුර කියලා තියෙන්නේ කියලා. ඉතින් මෙයා මොනවද අල්ලගෙන කියනවාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඔක පරිවර්තනය කරනවා. මයින්ඩ්ෆුල්නස් කියලා. ඉතින් ඒකෙන් ඒ ඉංග්‍රීසි එක්කනට යන අදහස මොකද? අර බුදුහාම කියන අර පදාහතේම අර්ථ ඡායා සියල්ලම ඒ නුවන්සස් ඔක්කොම අහුවෙනවද? ඉතින් අපි හිතන අහුවෙනවා කියලා. එහෙම කරන්න බෑ කියලා දෙන්න බෑ. සතිය මොකද බොහොම පෙරලි වෙන දෙයක්. ඒක නානා ආකාර නාන සටහන් තියෙනවා. ඉතින් මේක නැති කිරීම සඳහා අපි කොතනින් යන්නේ දන්න එක ආකාරයකින් සතිය පටන් අරගන්න. මට මෙන්න මට පේන සතිය මෙහෙමයි කියලා ගුරුවරයාට කියනවා. මට තියෙන සතිය ඇතිකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි. සතිය වෙනකොට මූල කර්මස්ථානිනකොට මෙහෙමයි වෙන අරමුණකට ඉන්න මෙහෙමයි. සතිය කැරිච්චාම මෙහෙමයි හරි ගියාම මෙහෙමයි කියලා මේ සතිය පිළිබඳව දෙන සතියත් එක්ක සම්බන්ධතාවයේදී ඇති වෙන්න පුළුවන් අර්ථ ඡායාවල පේන්න තියෙනවා මෙයා මධ්‍යස්ථ මනසින් සතිය දිහා බලනවාද නැත්නම් සතිය කියලා මොකද්ද හිතාගෙන බලනවාද කියලා. ආන්නේ වගේ පටලවිලි වෙන්නේ මේ ඒකාන්ත වගේ අන්තයක් තියෙනවා වගේ ඒකාන්ත නැත්නම් ඒකත් සංඥාවද නානත් සංඥාවද කියලා. ඉතින් දෙක දෙන්නට විරුද්ධ එකක් කියලා මොඩියෝ හිතනවා. මුතන කියන ඒකාන්ත තියෙන එක නානත් නානත් වෙලා පේන්න පුළුවන්. නානත් වෙන ඒකාන්ත වෙලා පේන්න පුළුවන්. ඉතින් මේ වගේ අර හොල්මන් කරනවා කියන කතාව අපි සිංහලෙන් කතා කරනවා. එකම දෙවිදියකට පේන්න පුළුවන්. දෙවිනේ ගොඩක් පැත් පේන්න පුළුවන්. අපිව ගන්නේ අන්ත වශයෙන් බලනකොට නෑ ඒකාන්ත සංඥාව ඒකත් ඒකාත්ම වෙච්ච සංඥාවක්ද නානත් වෙච්ච සංඥාවක්ද ඉතින් ඒක ගැන විස්තර කරන්න ගිය සුද්ධෙක් මන් දැකලා කියනවා උත්සාහ කරලා තිබුණා මුළු මීමැසි පොදියටම එක ආත්මයක් තියෙනවා එක එක මීමැස්සෙකුට ආත්මයක් නැහැ එයා දන්නේ මොනවද කරන්න කියලා එක එක වේයට ආත්මයක් නැහැ මුළු වේ පද්ධතියෙම නඩත්තු කරන වේ රජිනක් ඉන්නවා එයාට තියෙනවා එයා නැති වෙනකොට මුළු ඔක්කොම මැරලා යනවා අර හැම කෙනාටම ජීවිතයක් තියෙනවා වගේ තමයි. නමුත් මේ මැස්සි කරන වැඩේ උදේ ඉඳලා හැන්ද යනකම් මල්පැණි එකතු කරන එක විතරයි. යා මොනවට කරනවද කොහොමඩක්වත් මේ මේ වගේ ප්‍රගතියත් එක්ක සම්බන්ධයක් නැහැ. එයා ඒකේ අංශුවක් විතරයි. දැන් අපි ගත්තොත් විශාල කාර්මික ජනපදයක උදේට ගිහලා රස්සාව කරලා හැන්දෑවට යනවා ආය යනවා එනේ මොකද්ද හදන නිෂ්පාදනය කියලා ඉබන්සේ දන්නේ නැහැ. දැනගන්න වෙලාවක් නැහැ. මොකද එයා ඒ චේන් එකේ වැඩ කරන්නේ. දීපාන්තරම යනවා. ඒක වැඩ කරුවා ආවා. මිනිස්සු දන්නේ නැහැ මේ මේකේ මේ හැදෙන බාණ්ඩෙන් අවසාන ඵලය මොකද්ද කියලා. ජපාන් රටේ එහෙම වැඩ කරන කිසි කෙනෙක් දන්නේ නැහැ. අල්ලපු ගමන් කවුද කියලා හැමෝත් දන්නේ නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් හොඳට ගෙවනවා. උදේ යනවා හැන්දට එනවා. උදේ යනවා හැන්දට ඊට ඒ අර මැඩි ලිම්මිඩිය වගේ වෙනවා. දැන් ලංකාවේ වගේ කියනවා රොබර්ට් නොක්ස් සිංහල ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුදුසුයි. ඔක්කොම දන්නවා. උගෝ විතනපතක් දන්නවා, පවුල අරසා කරනක් දන්නවා, ආර්ථිකයක් දන්නවා, සියල්ලම දන්නවා. නානත්ත් සංඥාව. මේ එකම දෙයයිනේ අද ස්පෙෂලායිස් කරලා යන්න හදන්නේ. ඒක නිසා කියනවා නිකන් මේ ඉහළට ගිහිල්ලා ගිහිල්ලා PhD එකක් ගත්තට පස්සේ ගන්නව දෙයක් නෑ උගේ. උවර දන්න පොඩ්ඩ ගැන ඔක්කොම දන්නවත් හම්බේ එක වැඩන්නේ. ඉතින් ඒ අනුව ලෝකයේ බෙදිලා ගිහිල්ලා තියෙන හැටි බලනකොට බුදුරජාණන්සේ දා පෙන්නුවේ ඒක ඒකත්ත සංඤේ ඥානත්ත සංඤේ. ඒ නැත්තම් අප්‍රමාණ එන්නතම් පරිිට බොහොම පොඩ්ඩක් ලෝකේ කියන්නේ පොඩි දෙයක් එන්නත ආවෝ කියලා ඉවර කරන්න බැරි තරම් දෙයක් ලෝකේ දිනවා කියලා ඒ අප්‍රමාණ සංඥාව තියෙනවා. සමහර කියනවා හටගන්න හැමදේම හොඳයි කියලා. සියල්ලම හටගන්නේ සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා ඒක ඒකාන්ත සුඛී එකක්යක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ සිදුවෙන දේවල් සියල්ලම සුඛේ පිණිස වෙන්නේ. ඒ කියන්නේ සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා ඒක තමයි සාමාන්‍යයෙන් මේ මෛත්‍රී භාවනාදී කරන්නේ ඔන්න ඔය ඔය කියන්න තියෙන මේ කාරණාවලේ ඒක විතරක් විශේෂණය කරන දේ තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. ඒක අපිට පේනවා ඊතුරු අනිත්‍යවයිදී මෛත්‍රී භාවනාවට ඊතර සපෝට් එකක් නැහැ. සපෝට් එක තියෙන්නේ සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඉද පඤ්ඤස්ස පුද්ගලෝ උපතින් අපරිවිජ්ජන්තස්ස. මහන්නේ මේ සුභය පරම කරගෙන නිවන් දකින්නාතෙක් ඵලයන් ඒක තමයි බුදුහාමර කියන මෛත්‍රිය. මොකද ගැටෙන්නේ ගොඩ ප්‍රශ්න. එයා සිතා සියල සිතුවන්නේ යහපත පිණිසයි කියලා ඒකට ඒක ඒක විදිහක පිස්සුවක්. ඒක විදිහක මේ පාටු මානසිකත්වයක්. ඒකාන්ත සුඛී ඒකාන්ත දුක්ඛී කියලා තියෙනවා මේ ලෝකේ හට ගන්න තාක් මන් දන්නේ මං වගේ කාලකන්ණියෙක් මට නම් හම්බෙච්ච ඔක්කොම මහා කාලකන්ණි දේවල් නොදකින් විතරක් හට ගන්නා තාක් හට ගන්න හොඳ දේවල් කියලා එක්කෝ කාට හරි බැනගෙන මං වගේ කාලකන්ණියෙක් නැහැ කියලා සියල්ල සිදුවන්නේ දුක පිණිසයි කියලා අදහස් කර නැත්තු ඉන්නවා. ඉතින් ඇත්ත බොහෝ විට සිදිනස ගන්න. එතන යම් කෙනෙක් මරනවා. තව කෙනෙකු ඇති වටනකම නැහැ. මොකද හැමදේම දුක පිණිස පිටලා තියෙනවා. සමහර කෙනා සුඛ දුක කලවම් කියලා. සැප දුක දෙක ලෝකේ රිය සකලිත පෙරලි. දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. මේ මේ වගේ දේවල් වල තියෙන සංකල්ප හොඳයි නරකයි දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඒතකොට ඒකාන්ත දුක්ඛී. සියල්ල සිදුවන්නේ යහපත වෙනසයි ඒකාන්ත සුඛී. දෙකේ කලවමක් තියෙන්නේ. එතකොට සුඛ දුක්ඛ කියලා කියනවා. තව සමහරක් කියනවා අදුක්කම සුඛ. සැකපොත් නැහැ, දුකකුත් නැහැ. ඉතින් මේ මේ දෙක අල්ලගෙනත් අපි ඒ භාවනා කරනකොට සමහරට පුදුම සුඛයක් එනවා. බුදු අම්මේ ඔබ වහන්සේ අපිට මේ කියපු දේවල් වල තියෙන වටිනාකම නම් කියලා නිමක් නැහැ සවන් සම්මා දීපු කිරි වලටත් වැඩි වටිනවා කියලා අර ඒකාන්ත සුඛීනකොට සීනි බෝලයක් වගේ ගුරුන්නාන්තයන්ට සූප කරන්න හිතනවා කටේ දාගෙන. අනික් වෙලාවට දෙනවා අනේ අම්මේ මේ කිව්වා අම්මා අප්පයි පයි කියලා. මෙතෙන් ඩාවට පස්සේ බලපංකෝ මේකේ තියෙන කරදර නැද්දකින් කියලා පැවිදි ජීවිතයයි භාවනාවයි ඔක්කොම එපා වෙලා මන්දෝත්සාහය වෙන වෙලාවල් එනවා. ඒ දෙකම තියෙනවා කියනවා දෙකම නැහැ කියනවා. ඉතින් මේ අර භාවනා කරලා යම් මට්ටමකට මං කියන සමතේ කරලා යම් මට්ටමකට සතියක් තියෙන්න ඕනේ. යනකොට ඒ කිනාට ඇති වෙලා තියෙන ඇති වෙන්න පුළුවන් මේ මානසික විලෝපන தত্ত্ব. ඔව විවිධ mati. ඒකට විශ්වවිද්‍යාල වෙන වෙනම ෆැකල්ටිස් තියෙනවා. ඒ උගන්වන, ඒ කියන්නේ පිස්සු කෙලින. මිනිසුන්ට පිස්සු කෙලවන. විභූති ඊතර රසවත් එක. ඒක දිගේ යන්න පුළුවන්. හැබැයි මේකට විකල්පයක් තියෙනවා කියනකොට ඔන්න තද වෙනවා ඒගොල්ලන්. එහෙම වෙන්න බෑ. අපි මේක දැකලා කියන්නේ. අපි අහලා තියෙන කිය. ඉතින් ඒගොල්ලෝ මේ ගත්ත මතය කරවිල වැඩිච්ච එක කරවිල සිත්තරහ දැනෙන්නේ නෑ වාගේ. මේ මතේ දිගේ යන්නේක තමයි මදයට ප්‍රමාදයට හේතු වෙනවයි කියලා කියන්නේ. එයා මදයක ඉන්නේ. මම දැක්ක දේ හරි. ඒක හරිගත්තේ නැති අනෙක් කට්ටිය ඒ මට මම දන්න දේ පිළිගත්තේ නැතිව මච් එක තරහයි. මගේ හතුරා. මම දන්න දේ පිළිගත්තන එයා මගේ මිතුරා. ඉතින් එහෙම තමයි අපි මේ ලෝකයේ රුචර්ජකම් වල හැටියට අපි අපේ යාළුවෝ නෑදෑයෝ ගර්ල් ෆ්‍රෙන්ඩ් තෝරගන්නේ, හස්බන්ඩ් තෝරගන්නේ ඔක්කොම යන්නේ ඔය mati නැත්තම් ඒ පෞරුෂත්ව ලක්ෂණ මත. ඉතින් ඒක අපිට කවදාකවත් පේන්නේ නැහැ. මාව හැසිරෙන්නේ මේ වගේ මම පිළිගත්ත යම් දෘෂ්ටියක ඉඳගෙන හැසිරෙන්නේ කියන තේරෙන්නේ නැහැ. හිතනවා මගේ දෘෂ්ටි හරි. මගේ දෘෂ්ටි ගල්පන කවුරු හරි ඉන්නවනේ ඉතින් මම රජ්ජුරෝ තමයි. මගේ දරුවෝ ඔක්කොම ඒක බාර ගන්නවා. මගේ යාළුවෝ ඔක්කොම එහෙම බාර ගන්නවා. එතන මම ඒක අම්මට අප්පට කියලා දෙන්නවා. කියලා ඒ ගත්ත මතය අල්ලගෙන දඟලන එක ගැන බුදුරජාණන් වහන්සේ උංගෝ කනුකම්පාවෙන්. ඒකල කිය ඒකට ඒ අනුකම්පා කරන්න හිතුව මේ මනස හොඳට දන් දීපු මිනිස්සේ. ඒක හොඳට හිල්ලකපු කෙනෙක්. සම්මතිය හරි ගිය කෙනෙක් මේ. ඉතින් ඒක බුදුරජාණන්ස වගකීමක් තියෙනවානේ මේ මනසයාට මේ ඇති වෙන මේ විලෝපන මේ පුබ්බන්ති අල්ලගෙන කරන විලෝපන. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මිනිස්සුયો මේ වාගේ දේවල් විනිශ්චය කරනකොට මේ මම ගත්ත මතය විනිශ්චය කරනකොට සමහරු සද්ධාවම තමයි ප්‍රධාන කරලා ගන්න. මම අදහනවා ඒකාන්තයෙන් පවතින ආත්මයක් තියෙනවා කියලා. කවුරු ඇදහිවෙ නැතුව මට ප්‍රශ්න නැහැ. මං අදහන. කියලා ඒකේ යාගේ කොච්චර ශක්තිමත්ද කියනවනම් ඒ වෙනුවෙන් පණ දෙන්න පුළුවන්. යදහිල්ලේ තියෙන බලවත්කම එහෙම තමයි ඔය බ්‍රේන් වොෂ් කරන්නේ එහෙම තමයි මේ මේ බොම්බ වැඳගෙන පයින් පුරුදු කරන්නේ ඒ තරම්ම වචනෙන් පෙන්නලා දෙන්න පුළුවන් මෙන්න මේකයි මතේ මේකට විරුද්ධ කට්ටිය කරන ඕවා කණ්ඩ ඕන. උගුරු දණ්ඩ කණ්ඩ ඕන. කැලු කවුතු කණ්ඩ ඕන. රයි කවුතු ගණ්ඩ ඕන. කහම ගහන්න ඕන. මරන්න ඕන කියලා ඒ වෙනුවෙන් පයින්නවා. ඒ තරම ශ්‍රද්ධාව ඔය ශ්‍රද්ධාව කියන්නේ අපි හිතන විදිහේ ලාමක දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් රුචිය. මම මේ අදහසට කැමැති මුළු ලෝකෙම ඒකට යන්න ඕන. දැන් අපි ගත්තොත් ඒ වගේ රුචියක් තියෙන කොමියුනිස්ට් අදහස් තියෙන කෙනෙක් ඒ කොමියුනිස්ට් අදහසට සියලු දෙනා බැඳ ගැනීම සඳහා තව කෙනෙක් මරනවා කියන එක ප්‍රශ්නයක් නෑ. අපේ ලංකාවේ ඇතුළේ ඔය විප්ලව දෙකක් සිද්ධ වුණා. ඒත් අහුන්තම තරුණ තරුණයෝ අනික් අය මැරුවා. මේ මේ අදහසට ඒගොල්ලෝ විරුද්ධයි. මගේ රුචියට ඒගොල්ලෝ විරුද්ධයි. ඒගොල්ලෝ අපි භෞතිකවාදීන් කියනවා. මේ වගේ අනන්තවත් වාද තියෙනවා. එයා ඒ රුචිය ගන්නේ ගත්තට පස්සේ ආය මොකක්වත් වෙන්නේ නෑ. ඒ වගේ අනුස්සවයක් කියලා තියෙනවා මේ සුද්ධ ලියවිලි. සුද්ධ ලිවිලි තියෙනවා නම් ආයෙ ප්‍රශ්න කරන්න එපා. ඒක හේම බාර ගන්න කියලා. ඉතින් සුද්ධ ලිවිල්ලේ ගතිය තමයි අනෙක් බණ පොත් කියවන්න එපා. අනෙක් ආගම් පොත් කියවන්න එපා. කිව්වොත් ඒ පැත්තට යන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපේ තියෙනවා ගූර්ල වේදල්ල කියලා වෙනමම පොත් ටිකක් කියවන්න කියව කියන්න යන්න එපා. මේ බණ භාවින කරන සාමණේරත් ගන්න කියලා කියනවා මේ මේ පොත් කියවන්න එපා මහායාන පොත්. ඒ වගේ විකෘති අදහස් තියෙන කියලා. ඒ කියන්නේ අපේ එකමයි හරි. අපි ඒක හරි කියන්නේ ඉතින් අපි විතරයි කියන්නේ එහෙම. තව ගොඩාක් දේවල් තියෙනවා මේ මේ මිනිස්සු ලිංගමැඩියෝ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අර රුචියට අහු වුණාට පස්සේ තමන්ගේ සියලුම දරුවෝ නෑද යාළුවෝ ඔක්කොම අර කිකිලි පැටව් මේ තට්ටයට රංගගෙන රකින්නා වගේ එයා හිතනවා මගේ යුතුයකමක් තමයි මගේ රුචිය තියෙන අය රැකලා දෙන එක. කියලා එයා පටව ගන්නවා. පටව ගන්නවා වගකීමක් ඒ ඒ රුචිය තියෙන අය වෙනුවෙන් මම ජීවිත පරිත්‍යාග කරනවා කියන්නේ. ඒක නැත්නම් ආකාර පරිවිතක් වාද කරලා තව මතයක් කියන කෙනෙක් බිම දාන. බිම දාලා කියනකට කිව්වනේ ඔක එහෙම සස්ත නැහැ. ඔක අසස්සතයි. ඔක උච්ඡේදවාදී කිය. ඊට පස්සේ ආගෙන අනේ ඕන කෙනෙක් එන්න සස්සතවාදී කියන කෙනෙක් මම දෙන්නම්. මම දන්නවා එයා පරද්දන හැටි කියලා. මේ අසස්සතවාදියා වාද කරන නැත්නම් සස්සතවාදියා බිම දාලා අසස්සතවාදියා තියෙනවා නැත්නම් අසස්සතවාදියා බිම දාලා සස්සතවාදියා දිනනවා. ඒකට අහුවෙන මේ පරිවිතක්ක ක්‍රමය තර්කණය බුද්ධ ධර්මයේ සෑහෙන විකාශන විචිදයක්. ඒකදී ඔය බුද්ධ ධර්ම සම්පූර්ණ මකලෑරියා තර්කණයෙන් ඉන්දියාවේ. බුදුඥානශගේ පරිනිර්වාණයෙන් අවුරුදු 600ක් විතර වෙනකොට සම්පූර්ණ බුද්ධ ධර්මයෙන් අයින් වුණා. ඒ කියන්නේ අශෝක අධිරාජ්‍යයෙන් පස්සේ 300 ගණන් වලින් පස්සේ අවුරුදු ගාණක් යනකොට මේ තර්කණයෙම පෙළ දුන්න බුදුචානන්සේ ඉදපත් කරක විලෝපණය මේක වැරදි කියලා. ඉතින් ඒකට ගහන්න කවුරක්වත් නැහැ මොකද ඒකට ඉදිරිපත් කරුගේ ආකාර පරිවිතක් ඉතාමත්ම සූක්ෂමයි. ඒක ඒ තරම්ම දීර්ඝයෙන් බෙල්ල කපන જાති. අනේ ඒක නැති කරන්න නාගාර්ජුන පාදයන් මේ මූල මධ්‍යම කාරිකාව. මාධ්‍යමික දර්ශන ඉදිරිපත් කරා. ඉදිරිපත් කරනකොට යා අලුතෙන් යමක් කිව්වේ නෑ. මේ බුදු බුද්ධ학ම නැති කිරීම සඳහා ඉදිරිපත් කරපු මේ මතවල ඉස්සර පසර ගැටීම පෙන්ලා දුන්නා. ඔයා කියන දේ අතන කියන දේ මෙතන වෙන්නේ ඒක ප්‍රාසාංගික කියලා කියනවා ප්‍රස. පිරිසුදු කරලා පෙන්නනවා. ඒ පෙන්නන මතය ඇතුළතින්ම ගැටලුවක් තියෙනවා කියනවා. ඉතින් ඒ නිසා ලෝකේ පහළච්ච වැද්දගත්ම තර්ක ශාස්ත්‍රගත තමයි නාගාර්ජුන පාදයන්ගේ මේ මුදි මූල මාධ්‍යම කාර්කා. ඉතින් ඒක හේතු වුණා තේරවාදයේ සහ මහායානයේ කැඩෙන්න. නාගාර්ජුන පාදයන් තේරවාද මහායාන දන්නේ එයා ඉදිරිපත් කෙරුවේ බුද්ධාගමට විරුද්ධ ආපු මතයක් ඛණ්ඩණය කිරීම සඳහා ප්‍රාසංගික ක්‍රමයක් ඒ කට්ටි කරපු ක්‍රමේ දොස් දැක්වුවා. දොස් දැක්කා ඒක බොහොම ජය කෙලි නංගවෙන් ජීවත් වුණා කාලයක්. එතකොට උත්තර භාරතයේ තිබුණු මේ බුද්ධ ආගම පල්ලෙහාට ආවා. ඔය නාගාර්ජුන කොණ්ඩේම තියෙන්නේ පල්ලෙහා පැත්තේ කේරළ දිස්ත්‍රික්කයට එනකොට ඒ පැති වලට එන්න පටන් අරගත්තා. ඊට පස්සේ මේ නාගාර්ජුන කියලා අලුතෙන් ඉදිරිපත් කෙරුවේ නෑ. ඒ කීරුවේ තිබුණ මේ ඛණ්ඩණය කරපු එක විතරමයි කියලා ඒකත් අභාවයට ගියා. මොකද එයාට කියන්න දෙයක් නෑ බුදුචන්ද්‍ර කියපු දේ හුස්මතු කරලා දුන්නා. තිබුණ දේ ඛණ්ඩණය කරා. තර්කණේ හරහා තර්කණේ තර්කණේ විශ්ව විනාශ වුණා. තර්කේ තර්කේ විශ්ව විනාශ වෙනවා. ඒක තමයි ඒකේ හැටි. අපි ගත්තෝ අවියන්නසිතේ කොහොමද එච්චර සූක්ෂමව, ඉතාමත්ම දක්ෂව මේ තර්ක ශාස්ත්‍රය ගෙනත් දීපු නාගාර්ජුන පාදයන්ගේ තර්කය යගේ ගෝලයන් විසින් විනාශයටපත් වුණා. තේරවාදී දන්නෙත් නෑ ඒක ඇති උනා දන්නෙත් නෑ නැති උනා දන්නෙත් නෑ මොකද අපි ඒක කියවන්නේ අපි කියවන්නේ අපේ ජාතක පොත විතරනේ. ඉතින් ඒක වෙනකොට පේන තියෙනවා මේ ආකාර පරිවිතක්වල හොඳම එකක් බුද්ධ ආගමේ තියෙන්නේ. ආකාර පරිවිතක්කේ නිවන් දකින්නත් බෑ, තුමකට යොමු කරන්නත් බෑ කියන එකත් බුද්ධ ආගමේ තමයි තියෙන්නේ. අන්තිම එක තමයි දිට්ඨි නිචානක් හැමන්ති තමන් දෘෂ්ටිගත වෙනවා. කතා කරන්න දෙයක් නැහැ. මගේ දෘෂ්ටි මේකයි. මාත් එක්ක කතාවක් පරදෑ. ඔයා මගේ දෘෂ්ටි නම් ආ එහෙනම් අපි දෙන එක තුලත් ඒකක් බොමු. පාටියක් දාමු. යෝගී දෘෂ්ටියට බැස ගැනීමක් තියෙනසි බුදුජානන්සේ සඳහන් කරනවා මේ මතවාද මේ කියපු ටික සේරම ඔය පහෙන් එකක් අරගෙන එක්ක සද්දාව එක්ක රුචිය එක්ක ආකාර පරිවිතක් එක්ක අනුස්සතිය එහෙම නැත්නම් ditthini jhana kamanti කියන මේ ඒකපාර්ශවීය වශයෙන් අරගෙන තමා වශයෙන් ප්‍රත්‍යක්ෂණය කරලා නැති ප්‍රත්‍යක්ෂණය කරලා නැති කෙනෙක්ගේ ආංශික සත්‍යයක් තියෙනවා මේක. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ මේක මතු කරලා මේක තියෙන ආංශික ගතියක් මේක ප්‍රත්‍යක්ෂ කරලා නැහෙනි පරිසුද්ධ පරියෝදාත උන්ට පිරිසුදු කරලා ඔපණං වලා මම දැක්කා අතුරු ප්‍රත්‍යක්ෂය එහෙම නැත්නම් අපි ඒකට කියන යථා භූත ඥානය කියලා කෘත්‍යයට කියන ප්‍රත්‍යක්ෂණය කියලා අන්නේ ප්‍රත්‍යක්ෂණයෙන් තොරයි කියලා ඔය මත ඔක්කොම පෙන්නලා ඒවා සාධාරණ කළ තියෙන මෙන්න මේ පහෙන් එකකින් ඒ ක්‍රම ඒ ක්‍රමවල තියෙන දෝෂේ පෙන්නලා මේක සරුවච්චන් වහන්සේ මේ මාතෝලින් ඉක්මවීම සඳහා ප්‍රතිපදාවක් ඉදිරිපත් කරා. ඉදිරිපත් කරන්ඩ මේ තියෙන එකේ දොස් පෙන්වන්නයි මේ කතා කරේ. ඉතින් ඒක තමයි මම ඊයේ දේශනාවේදීත් අවසාන කිට්ට වෙනකොට ඒ චාන්කි සූත්‍රයේ මේ කියන කාරණා නාස්තිකව පාවිච්චි වෙන හැටිත් ආස්තිකව බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන හැටිත් ඉතාම ලස්සන කතාවක්. චංකි සූත්‍රයේ තියෙන කතාව පුදුමාකාර මේ සියලු දර්ශනයන්ගේ සම්පින්නන කොයි කියන්න පුළුවන්. එතෙන්දි ඊයේ කියපේක මම නැවත කියන්නේ චංකි කියන ගමේ අයින තියෙන කැලේකට බුදුරජාණන්සේ වැඩිහම චංකි ගමේ ඉන්න චංකි කියන ගම් දෙටුවා නැත්නම් මහ බමුණා එළියට එනකොට දකින්න මිනිස්සු විශාල ප්‍රදේශයක් මල් පහන් අරගෙන යනවා කොහෙදෝ ඉතින් සේවකයන් අහනවා මොකද මේ මිනිස්සු ඔක්කොම ඇනිවර්ස් කරනවා සරුවචනාංශ වැඩිලා අපේ ගම ළඟ තියෙන කැලියට උන්වහන්සේ මේමයි අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී සත්තා දේවනසාන බුද්ධෝ බදා එන්නේ මෙවැනි ගුණ නමයක් ඇත්තා වූ උත්මේ ලෝකේ පහළලා ඉන්න මේ අපේ ගමට ඇවිල්ලා එදා සංකේ බාපණයේ ගෙදර ලොකු කොන්ෆරන්ස් එකක් 500ක් ඇවිල්ලා ඉන්නවා ප්‍රදේශේන බමුණු මෙයා බමුණු නායකයා එයා ඊට පස්සේ අර කොන්ෆරන්ස් එකට ගිහිලා කියනවා අපි ගමට බුදුහාමුදුරු ඇවිල්ලා ඉන්නවලු. අපි යම්. ඒතර ඔක්කොමලා කියනවා එහෙම කරන්න බෑ අපි ආවේ මේ බමුණු මතයක් තියෙන කොන්ෆරන්ස් එකට එහෙම නැත්නම් සම්මන්ත්‍රණයකට. ඔබතුමා තමයි නායකයා. මේ බුදුහාමුදුරකට ගහන කෙනෙක්. බුදුහාමුදුර ඌ අගය කරන්නේ යන්න බෑ කියලා. ඊට පස්සේ ඒගොල්ල හේතු කරුණු දක්වනවා මේ බුදුරජාණන් මේ කියන කාරණා. චංකි බ්‍රාහ්මණය කියනවා ඔයගොල්ලෝ මං අදහනවා නම් උල තේරුම් ගන්න උන්වහන්සේ පොඩි කෙනෙක් නෙවෙයි. රජපෞලකින් ඇවිල්ලා තියෙන්නේ. කලුකෙස් තාම ඕනම දෙයකට උත්තර දෙන්න පුළුවන්. මේ ගමටත් ඇවිල්ලා තියෙදි යන්නේ නැත්නම් ඕගොල්ලෝ එන්නේ නැත්නම් ඉන්න. මම යනවා. කියලා ඒ 500ට මේත්තු ගන්නනවා. මම උඹලට නායකත්වය දෙනවනම් මෙන්න මගේ ක්‍රියාවයි. අනේ 500 වෙනවා බුදුරජාණන් සෙටි. අන්තිම මේ මේ චංකි බ්‍රාහ්මණයත් එක්ක ගිහිල්ලා විස්තර කතා කරනකොට එයින් චංකි බ්‍රාහ්මණයත් කතා කරන බුදුන්ස් කියන බොහොම වටිනවා මේ වගේ බමුණු දෙටුවෙක් හම් වෙන්නේ නේ කියලා බුදුන්ස් අහනවා කොහොමද ඔබතුමන්ලා මොනවද උගන්වන්නේ අල්ලාහ්බසල්ලා අපිට යනවා ඒ අල්ලාහ්බසල්ලා අපිට යද්දි බුදුන්ස් සඳහන් කරලා තිනවා ඔබතුමන්ලා කියන දේ ඔය කියන මේ බ්‍රහ්මෙක් ඉන්නවා බ්‍රහ්ම නිර්මාණයක් මේක ඔතන එතන ජීප් පාද පරමාර්ථයක් තියෙනවා. ඔවා ඔයගොල්ලෝ එක එකන ගාතින ජීවාත්මය මේ ජීවාත්මයේ ලකුණු ඔක්කොම පාලනය කරන පරමාත්මයක මේ කියන කතා කවුරු හරි අත්දකලා තියෙනවද? ප්‍රත්‍යක්ෂණය කරලා තියෙනවද? ඉතින් ඒක සංකීපරපණේක ඔක්කොම බාර ගන්නවනේ. ඒ කියනවා මම අත්දකලා නැහැ. හරි. එතකොට ඔයා ඇහුවේ වායු ගුරුවරයනේ. ගුරුවරයා අත්දකලා තියෙනවද? නැහැ. ගුරුවරු හත් දෙනෙක් අහන බුදුහාම. මෙන්න ඉතින් ඒ බුදුහාමර කටපාඩම් ඒ හිතකෝ හත් දෙනා ඊට පස්සේ හත් පුතු පරම්පරාවේ කවුරු හරි මම සත්‍ය ප්‍රත්‍යක්ෂණය කරයි කියලා කියලා තියෙනවද නෑ ඉතින් මේ වැඩේ යද්දී ඒකේ ඉන්න බාලම බමුණා කාපටික කියලා 16 ඇවිල්දී ත්‍රිවේද පාරගු එයා මේ මේ චංකි බ්‍රාහ්මණයා බුදුහාමර කතා කරද්දී අතුරු කලාවක් කියලා. ඒ කියන්නේ මැදට පැනලා දෙන්න හදනවා. පැහිය වෙන්න හදනවා. බුදුරජාණන්සේ කියනවා මේ වැඩි හිටියෝ කතා කරනකොට පැහෙන්න එපා. පිටපන් කියලා. මේ චංකි බ්‍රාහ්මණයට හිතට මන ගැටේ මොකද ඒ ස්වභාවයෙම ඉන්න ප්‍රභූවරේ කියා. ඊටස් කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේ චං මේ කාපටික බ්‍රාහ්මණයා පොඩි එකා හරිම උගත්. හරිම දක්ෂේ. ඒ නිසා එයාටත් යමක්කමක් තේරෙන්නේ නැහැ. ඒකට එකට වෙලාවක් දෙන්නම් මං. මේ පැහෙන්න එපා. කියලා බුදුසසුනේ මිනිහා නතර කරනවා. නතර කරලා මේ බමුණු දෙන්නයි කතා නැත. බුදුහාමුදුරුත් බමුණේ කියමුකෝ බුදුරජාණන් වහන්සේ චංකි ප්‍රාණ කතා කරන පස්සේ කාපටිගේ මූණ දිහා බලනවා. තියෙනවා ප්‍රශ්නක් අහන්න. ඒකෝට කාපටික අහනවා බුදුන්වහන්ස මෙහෙමයි ඔබ වහන්සේ දැන් බලනකොට සෑහෙන යමක් කමක් දන්න කෙනෙක් අපේ ලොක්කත් සෑහෙන යමක් කමක් දන්න කෙනෙක්. ඒ වුණාට දැන් මං වගේ කෙනෙක් මේ මේ මුළු මේ Brahmacharya නැත්තම් මේ කම ගත කරන බමුණු ජීවිතය ගත කරන පුදුමාකාර සද්ධාවකින්. අපි කරන්නේ සෙල්ලමක් නෙමෙයි. මේ නලවන්න පිනවන්න කරන දෙයක් නෙවෙයි. බුදුන්ස් කියන හැම තමයි සද්ධාව තියෙනවා. සද්ධාව අනුව මේ වගේ විශාල බරපතල කාරණාවල් කැපකිරීම මිනිස්සු කරනවා. ඒක හරි ප්‍රශ්නයක් නෑ. මේ සද්ධාවේ අඩුපාඩුවක් තියෙනවා. මොකද උඹ අදහන දේ තුල සත්‍ය නැති වෙන්න පුළුවන්. උඹ මේ මට එපා මට නොදකින් කියන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. දැන් අපි හේත කතාවක් තියෙනවා මේ පැරණි හේගනවා සිංහල කතාවක් වෙන්න ඇති. රජ කෙනෙකුට රජ කෙනෙක් හිරකාරයෝ දෙන්නෙක් එක එක නෑ රජුරෝට ප්‍රශ්නයක් ආවලු වාසනාවන්තයාද වඩා හොඳ වීර්යවන්තයාද කියලා. තමන්ගේ පෙරකල පින් ඇති විඤ්ඤාත වඩා හොඳ නැත්නම් මේ ආත්මේ හොඳට පින් දහම් කරන වීර්යවන්ත කියලා පොරොහිතරිකවල ලෝකේ ලංකාවේ රටේ ඉන්න වාසනාවන්තයයි වීර්යවන්තයි දෙන්නම ගෙනල්ලා කියලා උන්ට වැරද්දක් කියලා උන් දැම්මලු හිර කියතර. යක්කද දාලා කිව්වලු තෝ වි වාසනාවන්තන මිලපියක්. තෝ වීරවන්තන හම්බ කරපියා. කියලා දෙන්න කාමරේට දාලා වැව්වලු. ඉතින් වීරවන්තය කරන්නේ අර පොළොන් දිහා වහලා තියෙන ගල් එක එක එක එක ගලව ගලව ගලව ගලව වැදුවලු මේක යටවත් මොකක්වත් වීර්යයෙන් හම්බ වෙයිද කියලා. පාසලවන්තය මුල්ලට වෙලා ඉන්නවලු මොනවත්වත් කරන්නේ නැතිලු. ඌ කිව්වලු මට වෙලාව දෙන හම්බෙන්න බෑ. ඔහොම යනකොට එක ගලක් අස්සේ තිබුණලු කොන්න කැවුම් පාර්සලයක්. ඉතින් වීරවන්තයා බඩ පිට බැලලා මූ කණ්ඩා හදනකොට වාසනාවන්තය කිව්වලු මචං මටත් කැල්ලක් කියලා. ඒක බලපන් උඹ වීර්ය කෙරුවේ නැහැ. බලපන් මම වීර්ය කෙරුවා හම්බුණයි කියලා හා කියලා කොණ්ඩේ කඩලා විහි කරාලු කොණ්ඩේ කැවුවා. අරමියා කනකොට ගලක් කැපුණාලු බලනකොට මැණිකක් වුණා. ඉතින් ඌ ඒක තියාගෙන කොණ්ඩේ කාලා ජීවත් වුණාලු. අරක කැවුම කාලා ජීවත් වුණා. දැන් දවස් ගානකට කැවුම් ගාන තිබිලා තියෙන ඉවරුනාට පස්සේ උන් එළියට බලනකොට වීරවන්තයෙක් වළු ඔන්න බලන්න මගේ දක්ෂකම නිසා මං කැවුම් හොයාගෙන අරුරත් ගන්න දීලා ගියා කියලා. අරු මැණික් පතක් කරන් දීලා කිව්වලු. ඕම් බලාපක්. මට හම්බෙච්ච කොණ්ඩේ තමයි මැණික් තිබුණේ. උඹ මට තරහට විහි කරපු කොණ්ඩේ තමයි තිබුණේ. මම 50ක් ගැට ගහගත්තා. මගේ වාසනාවට මට මැණික් එකක් හම්බුනායි කියලා. අන්න ඒ වගේ මේ මේ වැඩේ කරන්නේ පරිේශන කරන්න නෙවෙයි. බුදුම ශ්‍රද්ධාවක. නැත්නම් අවුරුදු 16ක ළමයෙකුට ත්‍රිවිධ පාරගු වෙනවා කියලා කියනවා නම් ඒ කියන්නේ ලංකාවේ ක්‍රිමිනල් කරන මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරලා. එහෙම නැත්නම් කියනවා නම් මේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා දැන් කාලේ වචනෙන් කියනවා නම් ලීසි නෑනේ. ඉතියා කියන මම ශ්‍රද්ධාවෙන් කරන ඔබ වහන්සේ කොහොම ශ්‍රද්ධාව දිහා බලන්නේ? ආ බොහොම හොඳයි. ශ්‍රද්ධාව නැති කරනට වැඩිය ශ්‍රද්ධාව තියෙන කොහොඳයි. හැබැයි පුතෝ ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. කොණ්ඩේ කැවුම කාවට සත්‍ය තියෙනවා කියලා විහිකරන කොණ්ඩේ තුල මණික තියෙන්න පුළුවන්. උඹ යාළුවෝ ගෙදර කාට විහිකරන එක තුල තියෙන්න පුළුවන්. උඹ කන කෑල්ලේ නැහැ. ආන්නේ වගේ උඹ අතෑරපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. කොහොමද වෙරිෆයි කරන්නේ? ඊට පස්සේ මෙයා කියනවා ස්වාමීන් වහන්සේ අපි එහෙම මේ ශ්‍රද්ධාව විතරක් කිව්වට මේ මේ ආර්යදී යුතුන මං කියවනේ මට පුදුම රුචියකුත් තියෙනවා මේ මගේ භ්‍රම ජීවිතේ නැත්තම් මේ බමුණු ජීවිතේට මම ඒක ආස්වාද විඳිනවා. අට රුචි. ඒ කවුරු සංසද කරන්නේ? රුචියත් ඒ වගේම තමයි. ඔබ රුචි කරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. නොතිබෙන්න පුළුවන්. අරුචි කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයා කියනවා ස්වාමීන් වහන්සේ මේ මේ ශ්‍රද්ධාවෙන් අදහන මම මේ රුචියෙන් කරන දේ අපේ පොතේත් එහෙමම ලියලා තියෙනවා. මේ මේ අනුස්සතියේ මට බණ කියනකොට මේකම තමයි හොඳ කියලා දෙනවා. ඒ අනුස්සතියටත් ගැලපෙනවා සන සද්ධාවට, වීර්යයටයි. නැත්නම් රුචියට අනුස්සතිය ගැලපෙනවා. බුදුරජාණන් කියනවා. කාපටික ලෝකේ මිනිස්සුયો මේ යමක් හරිද වැරදිද බණ ක්‍රම පහයි තියෙන්නේ. සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, ditthi නිජානක් අන්ති. මම ඊටු දෙක මගේ අතින් දාලා කියන්නම්. ඔය පහින්ම ගියක් බොයේ දිනුවට වාද කළ දිනපු කෙනා තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. පරිදිච්ච කෙනා තුළ සත්‍ය තියෙනවා. මේක මගේ දෘෂ්ටි කියලා අල්ලගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. මට මේ මිත්‍යා දෘෂ්ටි කියන දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඉතින් මේක මෙහෙම කාපටිකට කියපු එක අපේ අටුවාචාර්යින්වංශයට පිළිගන්න බෑ. එයා කියන බුද්ධ ආගම තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන් වෙන දෙයක් තුළ සත්‍ය තියෙන්න පුළුවන් කියන එක නැතුවලු මේ කියලා තියෙන්නේ. මේ බුදුහාම කියලා දෙන්නේ මේ බුද්ධ ආගම තුල සත්‍යය තියෙනවා. නෑ එහෙම එකක් බුදුහාමට වර්ග කරලා නෑ එතන. මේ සද්ධාව හොඳේ එක අරක නඩක් එක මම මේ කතා කරන මේ සෙලෙක්ක අහකගේ සද්ධාවක් නෑ. සුද්ධ පෙත්ත කපල දෙන්නේ. සද්ධා රුචි අනුසර ආකාර පරිවිතක දිට්ඨි නිඥානකන්ති. ඉතින් මේක මම පැවිදි කාලේ සමා වෙන්නේ ගිහි කාලේ මට ඔය උපුල් මල්ලි කියලා දුන්නා කෝච්චියට යන ගමන් මුළු රෑක බදුල යන ගමන් මට බණ කියනවා දැන්. ඉතින් මේ ටික ඇහෙනකොට මට හිතුණා යකෝ මේ බුදුහාමුදුර මේ තමන්ගේම ගෝලයන්ගේ සද්ධාව, රුචිය, අනුස්සවේ, ආකාර පරිවිතක දිත්‍ත්‍යං ජනකදී සියල්ලම සැක කරනවා. ඉතින් කොහොම මේ අපි ඇයි බුදුහාමුදුර වන්දනය කරන්නේ? ඇයි අපි බුද්ධහම කරන්නේ? බුදුහාමුදුර කියනවා මේක සත්‍ය නැති වෙන්න පුළුවන්. කිසි වෙන කිසිම සාසුන් වහන්සේනම කියන්නේ නැවත් නැහැ. කිසි කෙනෙකුට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. බොය අදහගෙන අදහවන් කියලා විතරයි කියන්නේ. බුදුහාම කියන මේකවත් අදහන්න එපා. මේකවත් පිළිගන්න එපා. කියලා මේ කාරණා පහම නික්ෂේප ප්‍රතික්ෂේප කරනවා. දැන් එතකොට කාපටිකට තේරෙනවා. ඊටාන දැන් ඔබ වහන්සේ ওই පහ විතරයි නම් තියෙන්නේ ගොඩේ ඉන්න. ওই පහම ප්‍රතික්ෂේප දැන් ඔබ වහන්සේ කොහොමද උගන්වන්නේ ගෝලේ ඉන්න කියලා අපි වෙනින් ප්‍රශ්න අහනවා කාපටික. දැන් ওই පහම ප්‍රතික්ෂේප කරනවා නම් තියෙන්නේත් ওই පහ විතර නම් ඔබ වහන්සේ කොහොමද මේ කෙනෙකුට මේ ප්‍රත්‍යක්ෂණයක් කියලා දෙන්නේ අද්දගට ප්‍රත්‍යක්ෂයක් ගන්නෙ එහෙම නැත්නම් අපි කියනවා නම් යථාභූත ඥාන දර්ශනයක් එහෙම නැත්නම් යථාව දර්ශනයක් ගන්නෙ කොහොමද කියලා. ඒකට බුදුජානනාංශේ මේ පහ එකින් එකට එකින් එකට පෙළ ගැස්සලා පෙන්නනවා. ප්‍රතිපදා කියන ඕකට. සද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව තියෙන කෙනාට ඉන්න බෑ. එයා කාපු හරි ළඟට ගිහිල්ලා අහනවා. අපි යමකට අවශ්‍යතාවකට මොටිවේට් වුණොත් වැඩ කරන්න ඕනේ කියලා හිතුවොත් අපිට මෙතන ඉඳලා හරියන්නේ අපි හොයාගෙන යන්න ඕන. සද්ධා ජාතෝ උපසංකමතිය එළඹෙනවා. කාගරි ළඟට එළඹෙනවා. උපසංකමන්තෝ පයිදුපාසිතේ විලුල ජීකමම මේක තියෙන දාන්නේ බණ පොඩ්ඩක් ඇසුරු කරලා බලනවා. මේ මිනිස්සයා මොනවා කියන මොනවා කරන කෙනෙක්ද කියලා පොඩ්ඩක් ඇසුරු කරලා බලනවා. පයිරුපාසන්තෝ සෝතං ඕදහන්ති. මේ ඇසුරු කරන ගමන් කන දාලා බලන මේස මොන වගේ දෙයක් කියන මොන වගේ දෙයක් කරන කෙනෙක්ද කියලා බලන කන නතු කරනවා නතු කරන්නේ දැන් තුන්වෙනි පියවර සද්ධාවෙන් එළඹෙනවා එළඹෙද්දී කන නතු කරනවා ඔයිට සෝතෝ ධම්මං සුනාති එතකොට මේ පුද්ගලයා කියන බණ ඇහෙන්න පටන් ගන්නවා ඊට සද්ධාවට ලැබෙන හතරවෙනි ආනිසංසය තමයි කොහිත සෝතෝ ධම්මං සුත්වා ධම්මං ධාරේති. මෙයා ඒ විලාමේ හා කියන්නේ යන්නෙත් නෑ. නෑ කියන්නේ අනෙත් එක හිතේ තියාගන්න. මෙයා කියනවා ආනාපානි කරොත් හරියයි කියලා. මෙයා කියනවා මෙහෙම කරොත් හරියයි කියලා ඔන්න කාරණාව තේරුම් ගන්න මෙයා හිතනවා. මෙයා හිතේ තියාගන්නවා ඔක්කොම තීදි ඇතිවරන්න ඕන කියලා. ඔක්කොම තීදි ආනාපානි කරන්න ඕන කියලා. එපයි කියන්නෙත් නෑ කියන්නෙත් නෑ. බාර ගන්නෙත් නෑ. ඊට පස්සේ ඔහිත සෝතෝ ධම්ම සුත්වා ධම්මං දායේ දතානං ධම්මානං අත්තං උපපරික්කති. ඔය කියන විදිය ඔය සතිය වගේ දෙයකින් ඔච්චර දුර ගමනක් යන්න පුළුවන්ද? මේ හුස්ම දිහා බැලලා හුලන් දිහා බැලලා ඔහොම සුද්ධියක් වෙයිද? මේ ඇවිදිනකොට පය තියෙන එක දිහා බැලලා සුද්ධියක් වෙයිද කියලා එයා අර දැන් මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිස්සෙක්නේ අර්ථය පරීක්ෂා කරලා බලනවා. මේ කියන වැඩේ. ඉතින් එතකොට මෙයාට මේ ධර්මේ ලැබිලා ඇතුළත අනුපස්සනාව වෙනවා. අනුපස්සනාව කියන්නේ මේක කියන්නේ ණය විපස්සනාව සිද්ධ වෙනවා. න්‍යායානුකූලව කල්පනා කරන මෙහෙම දේකුත් වෙන්න පුළුවන්ද කියලා. අත්තං උහවරික්ඛන්තෝ අර්ථය සලකා බලනකොට එයාට ඡන්දයක් ඇති ඕන එකක් විචාවේ කරලා බලන්න කියලා. ඒ බුදුහාමර කියපු දේ අපි දැන් බුදුහාමර කිව්වයි කියලා නැත්නම් ගෝලෙක් කිව්වයි කියලා ශා วก යෙක් කියපු දේ අන්නේ අත්තං උපපරික්කති. උපපරික්කරණට යාර පේනවා මේකෙන්ම නම් කරන්න බෑ. මම පොඩ්ඩක් වාඩි වෙලා බලන්න ඕනේ. මම පොඩ්ඩක් සක්මන් කරලා බලන්න ඕනේ මේකේ ඇත්තටම මේ මේ ගමන පටන් ගන්නවාද කියලා. අන්න එහෙම මේ අත්තං උපරික්කන්තෝ සති ඡන්தோ ජායති. කරබැලීමේ ආශාව ඇති. ඒතුලේ ඡන්දය කියලා කියන්නේ ශද්ධාව පියවර 7-8කින් දිනු වෙච්ච දෙයක්. මේක මම කරලා බලන්න ඕනේ කියලා හිතෙනවා. ඒ හිතෙන්ද අහපු දේ සියල්ලම කරබන්න හම්බෙන්නේ නැහනේ අපිට. බොහොම කලාතුරකින් වෙලාවක් හම්බෙන්නේ. ඔතනදී අපේ කර්ම ශක්තිය, අපේ පෙළ පුරුදු, අපේ ගියාත්මල කරපු දේවල්, පරිසරය, කල්යාණ මිත්‍යා සීරම බලපාන. අපි අහන ඔක්කොම අපිට පරීක්ෂා කරන්න බෑ. අහලා පරීක්ෂා කරලා නැත්නම් ඒ අත්පේ උපපරීක්ෂණය කරලා සතිචන්දෝ ජායති එතකොට යාට අහපු දේ විතරක් නෙවෙයි මම කරපු දේ මගේ අත්දැකීම් කියලා තුලණය කරලා බලන්න පුළුවන්. මම ඉඳගෙන ඉන්න වෙලාවේදී මගේ හැසිරීම කොහොමද? මම කතා කරන වෙලාවේදී වෙන වැඩ කරන වෙලාවේදී කොහොමද? මේකේ අනාගතයට කොහොමද බලපාන්නේ? අතීතය කොහොමද බලපාන්නේ කියලා අර ලද අත්දැකීම් ඒ කියන්නේ සුත්තමේ ඥානේ දැන් ක්‍රියාශක්තියකට දාලා සුත්තමේ ඥානෙට ක්‍රියාශක්තියෙන් අපිට හම්බ වෙනවා මගේ කියලා අත්දැකීම. අන්නේ තුලණය අපි ශාසනයේ මීමන්සා බුද්ධිය එතන විචාරණ විචාර ඥාණය එතන ධම්ම බොජ්ජංග මට්ටමට යනකොට සතියෙන් පස්සේ හම් වෙන ධම්ම විචේ කියලා එකක්. මේක විනිශ්චය කරලා බලනවා. මම මේ කරපු ටික මට ඇතිද? මට තේරෙනවද කියලා. ඉතින් ඔතන තමයි කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්නේ. හුඟ කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඔය ඒ ගොනාගේ පිටේ හකුරු බැඳා වගේ කරගෙන කරගෙන යනවා තුලනේ තේරෙන්නේ තුලනේ කරගන්න දන්නේ නැහැ. ඉතින් ඒ කෙනාට ගුරුවරයා අත්‍යවශ්‍යයි. ගුරුවරයා තමයි කියලා දෙතු ගුරුවර කියලා දෙන්නත් ඕනේ. මෙයා ඡන්දේ දෙනවා, කරනවා. කිරුවට පස්සේ මෙන්න මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මේකේ උඹට අත්කුසලයේ සිද්ධ වෙන්නේ කියලා ධර්මයේ සිද්ධ වෙන්නේ කියලා ඒ ගුරුවරයා නැහැ. ගුරුවරයා නැත්තම් න්යාය ගමනක් නැහැ. හැබැයි එයාම ගෙනාපු නිපක ප්‍රඥාව තියෙනවනම් එයාට හැරෙනකොට තේරෙනවා මේ මහා ලොකු දේවල් නැතුණත් මං ගත්ත නැම්ම හරි. මං ගියේ පාර හරි කියලා ඒ තුලණය කිරීමේදී සමහරෙකුට දැන් ඔය ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ අයට ආයෙ කවුරුත් කියලා දෙන්න ඕනේ. "ඊය ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආව" කියනෝනේ ජීවිතේම දීලා ඉවරයි මං යනවා උන්ද හම්බ වෙන්න. කවුද බුදුහමට හම්බ වෙන්නේ. නමුත් ශාරිපුත්‍ර ස්වාමීන්ගේ අම්මට ශාරිපුත්‍ර ස්වාමීන්ගේ මාමලාට කාටවත් බෑ. මොකද ඒගොල්ලෝ ඉන්නේ වැරදි දෘෂ්ටියක. ගොඩාක් බන කියනකොට. ඉතින් මේ වගේ චරිත තියෙනවා මේ තුලනේ කරන වෙලාවේ ඒක තේරුම් ගැනීමේ හැකියාව. එයා තුලනේ කරන්නේ සද්ධායමුත් අහලා කරලා අත්දැකීමක් ගන්න. ඒ තුලනය කරන වෙලාවේ තමයි උත්සාහය, Tamange උත්සාහය, Taman තුලනය කරන ටික තමයි අපි මේ ජීවිතේ භ්‍රමචරි කියලා කියන්නේ. ලෝකේ ගොඩක් දේවල් අපි කරලා තියෙනවා. මේ උත්සාහයත් මේ තුලනයක් තියෙනවනම් යාට එතන එතන පහදිනවා. එතන එතන පහදෙනවා. ඒ කියන්නේ අපි ඒක සාමාන්‍ය අද ලෝකේ කියන්නේ අර තිබුණ අසහනේ අඩුවීම තේරෙනවා. ආතති අඩුවීම තේරෙන්නේ මේක තේරෙන්නේ නැති වෙනකොට තමයි ගමන අසුද්ධ කරන්න ඕනේ. එයාට භවනා කරන්න කරන්න ආතති වැඩෙනවා. භවනා කරන්න කරන්න අසහනෙ වැඩෙනවා. ඉතින් ඒකට ගුරුවරු කොයි වෙලාවෙත් කතා කරලා කියනවා ඔක කොහොම තමයි ඔක නීවරණයක්. නිසා ආතතිය අඩු වෙන ප්‍රමාණය බලන්න. වැඩි වෙන ප්‍රමාණය බලන්නේ නැතුව කියලා. ඉතින් ඒ තුලනේ කෙරුවට පස්සේ පදහන නැත්නම් පහදිලා නෑ මෙච්චරමයි පහත් පදහති කියනක පදන් වීර්ය කියලා කියනවා. ඔය සාමාන්‍යයෙන් ආවට ගියාට ට්‍රයිල් ඇන්ඩ් එරර් සිස්ටම් එක හරි වෙනවනම් විචාය නැත්තම් විචාය කියන එක නෙවෙයි. ඒ වෙලාවේදී පැදිතේ හිතට ගන්නවා. එතුළනේ හරහා පදහතේ සිද්ධ වෙනවා. පහිතත්වෝ සමානෝ කායේන චේවම් පරම සත්‍යං සත්‍ය කරුති. මේ එහෙම අර දැඩි සූදානම් ශරීරයෙන් කියලා භාවනා කරනකොට ඇඟ කිලිපෙලීම අරහම තමයි තේරෙනවා. ඇඟත් සතුටටපත් වෙනවා කියලා. මනස නෙවෙයි. කයත් ඒ මේ පීති සුඛ ආදී ධර්මතා වලින් ඔක්කඳ වෙන්න පටන් ගන්නවා. කායේන චේම පරම සත්‍යං සත්‍ය කරොති. ඒ වගේම පඤ්ඤායචනං අතිවිජ්ජ විජ්ජති කියලා පස්සති කියලා ප්‍රඥාවෙන් පේනවා මම මෙතෙක් කළු ගියා හරි මෙන්න මේ කියන්නේ ගඟට ඉහළට. කියලා මේ ප්‍රඥාවට පේනවා. ඒක මේ කවුරුත් පෙන්නපු ප්‍රතිය තිබුණ එකක් නෙවෙයි. අන්න එහෙම වෙනකොට මෙහෙම කියලා මේ ලස්සනයිනේ කතාව දැන්. මේ බුදුජානනාංශී කාපටිකට කියනවා කාපටික ඒ වුණත් මේ කෙනාට සත්‍යානුබෝධය වෙනවා. සත්‍ය අවබෝධ වෙනවා සත්‍යයටපත් වෙලා නැහැ තාම. එයාට සත්‍ය අවබෝධ වෙනවා. නැත්නම් කලියුත්ත වැටෙනවා. හැබැයි සත්‍යයට තමයි පත් වෙනවා. මේ පාර තමයි හරි කියලා තේරෙනවා. මේ කෙලවුරුනාට පස්සේ හම්බෙන ඒ සාක්ෂාත්කරණය තාම ඇවිල්ලා නැහැ. ඉතින් අපි එතනින් දබ්බන නැතර කරන්න යන්නේ. අපි හෙට බලමු. එතකොට බුදුජානන්සේ ඒක කියලා මේ කාපටික බ්‍රාහ්මණය ගෙදර එළවනවද කතාව නතර කරනවා නැත්නම් ඉතුරු ටික කරන්න හැටි කොහොමද කරන්න කියලා කියලා දෙනවද කියලා බලන්න. ඒ චංකි සූත්‍රයේ කොටසකුයි මම ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කියන පුබ්බන්ත දෘෂ්ටි අරගෙන අසරණ වෙච්ච අයට බුදුහාමරෝ කරකොලත අරින්නේ බොහොම ලස්සන උත්තරයක් දෙනවා. මේක පිළිබඳව වැඩි විස්තර ගන්න ඕන ලොකු ස්වාමීන් වහන්සේගේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ බොහොම ලස්සනට ওই පියවර ටික විස්තර කරලා තියෙනවා. මේක තමයි ප්‍රතිපදා. අනුපූර්වයෙන් යන ගමනක් තියෙන්නේ. ඒ ප්‍රකාශයත් එක්කම අපි දවසේ ධර්ම දේශනාව නතර කරනවා. චිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු